بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි ياسين والقرآن الحكيم إنك لمن المرسلين على صراط مستقيم تنزيل العزيز الرحيم لتنذر قوما ما أنذر آباؤهم فهم غافلون لقد حق القول على أكثرهم فهم لا يؤمنون යාසීන් ප්‍රඥාවෙන් සපිරුණු අල්කුරවානය මත දෙවරා සැබවින්ම නබි මුහම්මද නුබ දේව ධර්ම දූතයන්ගෙන් කෙනෙකි. ඍජු මාර්ගයේහිය මෙම අල්කුරවානය සර්ව බලධාරී අසම සම කරුණාන්විතයාණන්ගෙන් පහලව්වකි. ඔවුන්ගේ මුතුන්මිත්තන් අනුශාසනා නොකරන ලද නිසා නොසැලකිල්ලෙන් ජීවත්වන සමූහයකට නුඹ අනුශාසනා කරනු පිණිස ඔවුන්ගෙන් වැඩි දෙනෙකු මත දඩුව මේ වචනය තීන්දුවිය එනිසා ඔවුහු විශ්වාස නොකරන්නෝය. إنا جعلنا في أعناقهم أغلالا فهي إلى الأذقان فهم مقمحون وجعلنا من بين أيديهم سدا ومن خلفهم سدا ومن خلفهم سدا فأغشيناهم فهم لا يبصرون وسواء عليهم أأنذرتهم أم لم تنذرهم لا يؤمنون අපි ඔවුන්ගේ ගෙලට විලංගු දැමීමු. ඒවා ඔවුන්ගේ නිකට දක්වා පවති. මෙනිසා මොවුහු හිස ඔසවාගෙන සිටිති. ඔවුන්ගේ ඉදිරිපසින් බාධකයක්ද ඔවුන්ගේ පිටුපසින් බාධකයක්ද අපි ඇති කළෙමු. එමගින් අපි ඔවුන් ආවරණය කළෙමු. එනිසා ඔවුහු කිසිවක් නොදකිති. ඔවුනට නුඹ අනතුරු ඇඟ වූවත් නැතහොත් ඔවුනට නුඹ අනතුරු නොඇඟ වූවත් ප්‍රතිඵලය එක හා සමානය. ඔවුහු විශ්වාස නොකරති. ඉං! إنما تنذر من اتبع الذكر وخشي الرحمن بالغيب فبشره بمغفرة وأجر كريم إنا نحن نحيي الموتى ونكتب ما قدموا وآثارهم وكل شيء أحصيناه في إمام مبين සැබවින්ම නුබ අනුශාසනා කරනුයේ මෙම සිහිකිරීම එනම් අල්කුරවානය අනුගමනය කොට අර්රහමාන් වන අල්ලාව නොදකිත්ම ඔහුට බියවන අයකුට පමණි. එහෙයින් සමාවද ගෞරවාන්විත ප්‍රතිඵල ගැනද ඔහුට සුභාරංචි දෙව්. සැබවින්ම අපි මලඋනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැරදමාගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප්‍රකට ග්‍රන්ථයක සටහන් කරන්නෙමු. واضرب لهم مثلا أصحاب القرية إذ جاءها المرسلون إذ أرسلنا إليهم اثنين فكذبوهما فعززنا بثالث فقالوا فقالوا إنا إليكم مرسلون قالوا ما أنتم إلا بشر مثلنا وما أنزل الرحمن وما أنزل الرحمن من شيء إن أنتم إلا تكذبون قالوا ربنا يعلم إنا إليكم لمرسلون وما علينا إلا البلاغ المبين قالوا إنا تطيرنا بكم لئن لم تنتهوا لنرجمنكم وليمسنكم منا عذاب أليم قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون නගරයේ වැසියන් වෙත රසූල්වරුන් පැමිණිවිට සිද වූ දෑ ඔවුනට උපමාවක් වශයෙන් ගෙන හැරදක්වාව. අපි ඔවුන් වෙත රසූල්වරුන් දෙදෙනෙකු යැව්වෙමු. එවිට ඔවුහු ඒ දෙදිනාම බොරුයැයි ප්‍රතික්ෂේප කළහ. ඉන් පසුව තුන්වැන්නා මගින් අපි බලවත් කළෙමු. එවිට අපි නුබලාවෙත එවන ලද රසූල්වරු වෙමුයි ඔවු කීහ නුබලා අප මෙන් මිනිසුන් මිස වෙනත් කිසිවෙක් නොවිති. අර්රහ්මාන් වන අල්له නුබලාවෙත කිසිවක් පහල කර නැත. නුබලා කියන්නේ බොරුවක් යැයි ඔවුහු එනම් ජනයා කීහ. සැබවින්ම අප රසූල්වරුන් ලෙස නුබලා වෙත පහල කරනු ලැබ ඇතැයි අපගේ පරමාධිපති ධනීයයි ඔවුහු කීහ. අපගේ එකම වගකීම දේව පනිවිඩිය පැහැදිලි අන්දමින් ඉදිරිපත් කිරීම මිස වෙනකක් නොවේ. සැබවින්ම අපි නුබලා අසුභ පෙර නිමිත්තක් ලෙස දකිමු. නුබලා මෙයින් වැලකී නොසිටින්නේ නම් අපි නුබලාට ගල්ගසන්නෙමු. තවද නුබලාට අපගෙන් වේදනා සහගත දඩුවම ලැබෙනු ඇතැයි ඔවුහු එනම් ජනයා කියහ නුබලාගේ අසුභ පෙරනිමිත්ත නුබලා සමගය නුබලාට අනුශාසනා කරනු ලැබූ නිසාද නුබලා මෙසේ පවසනුයේ සත්‍යය නම් නුබලා සියලු සීමාවන් කඩ කළ ජනතාවකි ඔවුහු එනම් රසුල්වරු කීහ وجاء من أقصى المدينة رجل يسعى قال يا قوم اتبعوا المرسلين اتبعوا من لا يسألكم أجرا وهم مهتدون මේ අතරතුර නගරයේ ඈත කෙලවරක සිට මිනිසෙක් දිව ඇවිත් මාගේ ජනයිනි රසූල්වරුන් අනුගමනය කරනුයි කියහ නුබලාගෙන් කිසිම කුලියක් නොඉල්ලන්නා වූද යහ මග සිටින්නා වූද ඔවුන්ව අනුගමනය කරව. وما لي لا أعبد الذي فطرني وإليه ترجعون أأتخذ من دونه آلهة إن يردني الرحمن إن يردني الرحمن بضر لا تغني عني شفاعتهم شيئا ولا ينقذون إني إذا لفي ضلال مبين إني آمنت بربكم فاسمعون قيل ادخل الجنة قال يا ليت قومي يعلمون මා මැව්වා වූ ඔහුට එනම් අල්ලාට මා ඉබාදත් එනම් අවනත නොවිය යුත්තේ ඇයි නුබලා සියලු දෙනාම ඔහු වෙතම ආපසු යායුතු ඇත මා ඔහු හැර වෙනත් දෙවිවරුන් වැළඳගත යුතුද. අර්රහමාන් වන අපරිමිත දයාන්විතයා මට හිංසා කිරීමට අදහස් කරනවා නම් ඔවුන්ගේ මැදිහත්වීම මට කිසිම ප්‍රයෝජනයක් නොවන්නේය. තවද ඔවුහු මා ගලවා නොගන්නෝය. එසේනම් සැබවින්ම මා ප්‍රකට නොමගෙහිය. සැබවින්ම මම නුබලාගේ පරමාධිපති විශ්වාස කරන්නෙමි. එනිසා නුබලාද මට සවන්දෙව්. මේවායේ ප්‍රතිඵල වශයෙන් ස්වර්ගයට පිවිසෙනුයි ඔහුට කියනලදී. بما غفر لي ربي وجعلني من المكرمين وما أنزلنا على قومه من بعده من جند من جند من السماء وما كنا منزلين إن كانت إلا صيحة واحدة فإذا هم خامدون يا حسرة على العباد ما يأتيهم من رسول إلا كانوا به يستهزئون ألم يروا كم أهلكنا قبلهم من القرون أنهم إليهم لا يرجعون وإن كل لما جميع لدينا محضرون අහෝ මාගේ පරමාධිපති මට සමාවදී ඇති බවත් ගෞරවනීය අය අතරට මා ඇතුළත් කර ඇති බවත් මාගේ ජනයා දන්නවා නම් යයි ඔහු කීය. ඔහුට පසුව අපි ඔහුගේ ජනයාට විරුද්ධව අහසින් කිසිම සේනාවක් නොඑව්වෙමු. සේනාවක් එවීමේ අවශ්‍යතාවයක්ද අපට නොවීය. එක් මහා ගිගුරුමක් පමණක් සිදුවිය. එවිට ඔවුන් සියලු දෙනා අල්ලු බවට පත්විය. අහෝ වහලුන්ට කේදවාචකය. ඔවුන් වෙත කිසිම රසුල්වරයක් නොපැමිණියේය. ඔවුන් ඔවුනට සමච්චල් කලාමිස. ඔවුනට පෙර ජාතීන් කොපමනක් අපි විනාශ කළේ දැයි ඔවුහු නොදැක්කෝද. සැබවින්ම ඔවුහු ආපසු ඔවුන් වෙත නො එන්නෝය. එක් දවසක ඔවුන් සියලු දෙනා අප වෙත ආපසු ගෙන එනු ලබන්නෝය. وآية لهم الأرض الميتة أحييناها وأخرجنا منها حبا فمنه يأكلون وجعلنا فيها جنات من نخيل وأعناب وأعناب وفجرنا فيها من العيون ليأكلوا من ثمره وما عملته أيديهم أفلا يشكرون මහපොළොව ඔවුනට සංඥාවකි අපි ඒට පණ දෙන්නෙමු තවද ඔවුන් අනුභව කරන ධාන්‍යය අපි එයින් බී කරන්නෙමු තවද අපි එහි රට ඉන්දි හා මිදි උයන්ද ඇති කළෙමු තවද එහි දිය උල්පද්ද ගලා බැස්වීමු ඔවුන් එහි පළතුරු අනුභව කරනු පිණිස තවද ඔවුන්ගේ අත් මේවා නොකළේය එසේනම් ඔවුන් ස්තුතිවන්ත නොවන්නේද سبحان الذي خلق الأزواج كلها مما تنبت الأرض مما تنبت الأرض ومن أنفسهم ومما لا يعلمون وآية لهم الليل نسلخ منه النهار فإذا هم مظلمون والشمس تجري لمستقر لها ذلك تقدير العزيز العليم والقمر قدرناه منازل حتى عاد كالعرجون القديم لا الشمس ينبغي لها أن تدرك القمر ولا الليل سابق النهار وكل في فلك يسبحون මහා පොළව හටගන්වන දැයින්ද ඔවුන් නොදන්නා වූ දැයින්ද සෑම වර්ගයකම යුගල වශයෙන් නිර්මාණය කළ ඔහු සවිශුද්ධය. තවද රාත්‍රී කාලය ඔවුනට තවත් සංඥාවකි. ඒ මතින් අපි දිවාකාලය ඉවත් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝය. තවද සූර්යයා සිය නවාතැන කරා ගමන් කරයි. එය සර්ව බලධාරී සර්වඥයාගේ න්‍යායයි. ඇකිලී ගිය වියලි රට ඉඳී රිකිල්ලක් මෙන් පරිවර්තනය වනතුරු අපි චන්ද්‍රයාට ඇයගේ නැවතුම්ස්ථානය නිර්ණය කළිමු. චන්ද්‍රයා කරා ළඟාවීමට අවශ්‍යතාවයක් සූරයාට නැත. තවද දහවල් අභිබවා යන්නෙකු ලෙස රාත්‍රීද නැත. සියල්ල තමන්ගේ කක්ෂය වටා පාවෙන්නේය. وآية لهم أنا حملنا ذريتهم في الفلك المشحون وخلقنا لهم من مثله ما يركبون وإن نشأ نغرقهم فلا صريخ لهم ولا هم ينقذون إلا رحمة منا ومتاعا إلى حين وإذا قيل لهم اتقوا ما بين أيديكم وما خلفكم لعلكم ترحمون අප ඔවුන්ගේ පරම්පරා බර පැට වූ නැවක පැටවීමද ඔවුනට සංඥාවකි. අපි ඔවුනට ඔවුන් නැග යන දෑ එවැන්නෙන්ම නිර්මාණය කළෙමු. අපට කැමතිනම් ඔවුන් දියෙහි ගිල්විය හැකිය එවිට ඔවුන්ගේ කෑගැසීම අසන්නට කවුරුණුත් නැත තවද ඔවුහු මුදවනුද නොලබන්නෝය අපගේ දයාලු භාවයෙන්ද සුළු කාලයකට ජීවිතය රසවිඳීමට අවස්ථාවක්ද මිස නැත නුබලා ඉදිරිපස ඇතිදැයින්ද නුබලා පසුපස ඇතිදැයින්ද ආරක්ෂාවව් නුබලාට දයාව දක්වනු ලබනු පිණිසයයි ඔවුනට කියනු ලබන විට أوه سلك لمطنؤوها وما تأتيهم من آية من آيات ربهم إلا كانوا عنها معرضين وإذا قيل لهم أنفقوا مما رزقكم الله قال الذين كفروا قال الذين كفروا للذين آمنوا أنطعم من لو يشاء الله أطعمه إن أنتم إلا في ضلال مبين ويقولون متى هذا الوعد إن كنتم صادقين ما ينظرون إلا صيحة واحدة تأخذهم وهم يخصمون فلا يستطيعون توصية ولا إلى أهلهم يرجعون ඔවුන්ගේ පරමාධිපතිගේ වදන්වලින් කිසියම් වදනක් ඔවුනට ලැබුණු විට ඔවුන් ඊට පිටුපාන්නන් මිස නැත. අල්له නුඹලාට සපයා ඇතිදැයින් ඔහුගේ මාර්ගයේ වියහිදම් කරනුයි ඔවුනට කියනු ලැබූ කල්හි. අල්له අභිමතනම් ඔහුට පෝෂණය කළ හැකි අය අප පෝෂණය කළ යුතුද නුඹලා ප්‍රකට නොමගේ මිස නැතැයි ප්‍රතික්ෂේපකයෝ විශ්වාසිකයිනට කියති. මලවුන් කෙරෙන් නැගිටුවීමේ නුඹ ලබාදුන් මෙම පොරොන්දුව සිදුවන්නේ කවදාද නොබලා සත්‍යවාදී නම් අපට එය කියනුයි ඔවුහු කියති. සැබවින්ම ඔවුන් බලාපොරොත්තු වන්නේ ඔවුන් තම ලෞකික කටයුතු සම්බන්ධයෙන් වාද විවාද කරමින් සිටින විට හදිසියේම ඔවුන් හසුකරගන්නා බිහිසුණු එක් ශබ්දයක් මිස නැත. එවිට ඔවුනට අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ගැනීමට හෝ ඔවුන්ගේ පවුල් කරා ආපසු යෑමට නොහැකිවෙයි. ونفخ في الصور فإذا هم من الأجداث إلى ربهم ينسلون قالوا يا ويلنا من بعثنا من مرقدنا هذا ما وعد الرحمن وصدق المرسلون إن كانت إلا صيحة واحدة فإذا هم جميع لدينا محضرون فاليوم لا تظلم نفس شيئا ولا تجزون إلا ما كنتم تعملون අනතුරුව සූර් හොරනෑව පිමිණු ලබයි. එවිට තම මිනී වලවලින් නැගිට තම පරමාධිපති වෙත ඔවුහු වේගයින් යති. අහෝ අපේ කේදවාචකය අප නිදන තැන්වලින් අප අවධි කළේ කවරෙක්ද. මෙය අර්රහමාන් එනම් අපරමිත දයාන්විතයා පොරොන්දු වූ දෙයයි. තවද රසූල්වරුන් කීදෑ සත්‍යය විය. එය බිහිසුණු හඬක් මිස නැත. එවිට ඔවුන් සියලු දෙනා අප ඉදිරියට ගෙන එනු ලබන්නෝය. إن أصحاب الجنة اليوم في شغل فاكهون هم وأزواجهم في ظلال على الأرائك متكئون لهم فيها فاكهة ولهم ما يدعون سلام قولا من رب رحيم وامتازوا اليوم أيها المجرمون මෙම පරමාන්තදිනේ කිසිවෙකුට අසාධාරණ කර නොලැබේ. තවද නුබලා කළ දේවල් අනුවමිස නුඹලා තිලින නොලබන්නෝය. මෙම දිනේ ස්වර්ගවාසය හෝ දිව්‍ය ආශිර්වාදයෙහි කිමි දෙමින් ප්‍රීතිවන්නාහ ඔවුහු සහ ඔවුන්ගේ භාරයාාවෝ ගන්න සෙවනෙහි කවිච්චිමත හාන්සිවී සුම්නස්ව සිටිති ඔවුනට එහි සෑම වර්ගයකම පලතුරු ලැබේ. තවද ඔවුන් පතන සෑම දෙයක්ම ඔවුනට ලැබේ. සාමය වේවායි අර්රහ්මාන් එනම්. අපරමිත දයාන්විතයා විසින් ඔවුනට ආශිර්වාද කරනු ලැබේ. තවද අපරාධකරුවනි අද නුඹලා වෙන්වී යව්. ألم أعهد إليكم يا بني آدم ألا تعبدوا الشيطان إنه لكم عدو مبين وأن اعبدوني هذا صراط مستقيم ولقد أضل منكم جبلا كثيرا أفلم تكونوا تعقلون هذه جهنم التي كنتم توعدون اصلوها اليوم بما كنتم تكفرون اليوم نختم على أفواههم وتكلمنا أيديهم وتكلمنا أيديهم وتشهد أرجلهم بما كانوا يكسبون ආදම්ගේ දරුවනි ශෛතාන් නො අදහනුයිද නියත වශයෙන්ම ඔහු නුබලාගේ ප්‍රකට සතුරා වන්නේ යයිද මම නුබලාට අවවාද නොකළින්ද තවද නුබලා මට අවනතවව් ඉතා රිජුමාර්ගය මේයැයි යනුවෙන් මම නුබලාට අවවාද නොකළෙම්ද එසේ තිබියදීත් ඔහු නුබලාතුරින් විශාල පිරිසක් නොමගට යොමු කළේය නුබලා බුද්ධිමත් ලෙස නොසිටියාහුද නුබලාට අවවාද කරනු ලැබූ නිරය මෙයයි නුබලා ප්‍රතික්ෂේප කළ දැයින් මෙදින එහි දෙවිනු මෙම පරමාන්ත දිනයේ ඔවුන්ගේ මුකයට අපි මුද්‍රා තබන්නෙමු. තවද ඔවුන්ගේ අත් අපට කතා කරයි. ඔවුන් මෙලොවදී උපයාගත් දෑ පිළිබඳව ඔවුන්ගේ පාද ශාක්ෂි දරයි. ولو نشاء لطمسنا على أعينهم فاستبقوا الصراط فأنا يبصرون ولو نشاء لمسخناهم على مكانتهم فما استطاعوا فما استطاعوا مضيا ولا يرجعون අපට අභිමත වූයේ නම් සැබවින්ම අපට ඔවුන්ගේ ඇස් අන්ද කිරීමට තිබින. එවිට ඔවුන් තම මග සොයා වෙහෙසෙනු ඇත. එවිට ඔවුහු කෙසේ දකින්නෝද. තවද අපට අභිමත වූයේ නම් ඔවුන් සිටින තැන්වලදීම ඔවුන්ගේ ස්වරූපය අපට වෙනස් කිරීමට තිබින. එසේවී නම් ඔවුනට ඉදිරියට යෑමට හෝ පසු පස්සට යෑමට නොහැකිවනු ඇත. ومن نعمره ننكسه في الخلق أفلا يعقلون وما علمناه الشعر وما ينبغي له إن هو إلا ذكر وقرآن مبين لينذر من كان حيا ويحق القول على الكافرين أولم يروا أنا خلقنا لهم مما عملت أيدينا مما مما عملت أيدينا أنعاما فهم لها مالكون وذللناها لهم فمنها ركوبهم ومنها يأكلون ولهم فيها منافع ومشارب أفلا يشكرون අපි යමෙකුට දීර්ඝ ජීවිතයක් ලබා දෙන්නේ නම් අපි ඔහු ස්වභාවයෙන් සහ හැඩරුවෙන් ආපස්සට ගෙන යන්නෙමු. ඔවුහු තේරුම් නොගන්නෝද. තවද අප ඔහුට එනම් නබි මුහම්මත්ත කාව්‍ය ශාස්ත්‍රය උගන්වා නැත. එය ඔහුට අවශ්‍යද නැත. ජීවතුන් අතර සිටින සෑම කෙනෙකුට අනතුරු ඇඟවීමටද ප්‍රතික්ෂේප කරන්නන්ට විරුද්ධව චෝදනාව සනාතවීමටද මෙය අනුශාසනයක් සහ පැහැදිලි කොරආනයක් පමණි සැබවින්ම ඔවුනට අපාතින් අප නිර්මාණය කලා උදැයින් ගවමහේෂාදීන් ඔවුහු නොදුටුවෙහිද ඔවුහු ඒවායේ උර්මක්කාරයෝ වී සිටිති ඒවා ඔවුනට අපි නතුකර දුන්නෙමු ඒ අතුරින් සමහර සතුන්ගේ පිටෙහි ඔවුහු නැගී ගමන් බිමන් යති තවද ඒ අතුරින් සමහර සතුන්ගේ මාංශ ඔවුහු අනුභව කරති ඔවුනට එයින් පල ප්‍රයෝජනයද පානයද ලැබේ ඔවුහු ගුණගරුක නොවන්නේද. واتخذوا من دون الله آلهة لعلهم ينصرون لا يستطيعون نصرهم وهم لهم جند محضرون فلا يحزنك قولهم إنا نعلم ما يسرون وما يعلنون أولم ير الإنسان أنا خلقناه من نطفة فإذا هو خصيم مبين وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم قل يحييها الذي أنشأها أول مرة وهو بكل خلق عليم الذي جعل لكم من الشجر الأخضر نارا من الشجر الأخضر نارا فإذا أنتم منه توقدون ඔවුනට උදව් කරනු ඇතැයි බලාපොරොත්තුවෙන් අල්ලා හැර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්හ. ඔවුනට උදව් කිරීමට මොවුන් එනම් ව්‍යාජ දෙවිවරුන්ට කිසිසේත් නොහැක ඔවුහු එනම් පිළිරූ අදහන්නෝ ඔවුන් උදෙසා රැස් වූ සේනාවක් වෙති. ඔවුන්ගේ වචනවලින් නුබ ශෝකයට පත් නොවේවා ඔවුන් සඟවන දෑද ඔවුන් හෙළිදරව් කරන දෑද සැබවින්ම අපි දනිමු. සැබවින්ම අප ඔහු ශුක්‍රාණු බිඳුවකින් මැවූ බව මිනිසා නොදකින්නේද. එසේ තිබියදීත් ඔහු ප්‍රකට සතුරෙකු ලෙස පෙනී සිටි. දැන් ඔහු අපට උපමාදක්වයි. තමාගේම මැවීම ගැන ඔහු අමතක කරයි. ඒවා දිරාගිය කල්හි ඇටකටුවලට ජීවය දෙන්නේ කවුරුදැයි ඔහු අසයි. ඒවා මුල් අවස්ථාවේදී මැවූ ඔහුම ඒවා නැවත ප්‍රාණය ලබාදෙයි. ඔහු සෑම මැවීමක් ගැනම මැනවින් දනීයැයි නබි මුහම්මත් පවසව. අමුගසින් නුබලාට ගින්දර ඇතිකළේ ඔහුය නුබලා එයින් ගින්දර දල්වන්නෝය. أوليس الذي خلق السماوات والأرض بقادر بقادر على أن يخلق مثلهم بلى وهو الخلاق العليم إنما أمره إذا أراد شيئا أن يقول له كن فيكون فسبحان الذي بيده ملكوت كل شيء وإليه ترجعون අහස් සහ මහ පොළොව මැවූ ඔහුට ඔවුනට සමාන දේවල් මැවිය නොහැකිද නොයසේය සර්වඥානන් වන ඔහු සියලු දෑහි නිර්මාපකයානන්ද වේ ඔහු යමක් සිතුවේ නම් එයට වනුයි නොකී පමණින් එය වන්නේය. සෑම දේකම පාලනය සිය අතෙහි ඇති ඔහු සුවිශුද්ධය ඔහු වෙතය නුබලා සියලු දෙනා නැවත පමුණුවනු ලබන්නේ